දැන් මේ කතාව කියලා දෙනවා. මේක මේ ලැබිලා තවත් වූ ධම්මාරම්මණක විග්‍රහයක් නෙමෙයි. මේක තවත් වූ සොකියති දැක්මක තහවුරු කිරිල්ලක් නෙමෙයි. මේක කියලා දෙන එක. මේක කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ බුදු කෙනෙකුට. බුදුරයන් වහන්සේ මේ අසාමාන්‍ය ධර්මයේ ඉස්මතු කරනවා. කියලා දෙන්න බැරි විග්‍රහ ගන්න බැරි දෙයක් ඉස්මතු කරනවා. ආශ්චර්ය අద్భుත ධර්මයක් ඉස්මතු කරනවා. මේක තවත් වූ සොකියති දැක්මකට තහවුරු වෙන දෙයක් නෙමෙයි. අන්නේ කාරණා විග්‍රහ කළ දෙන්න පුළුවන් වෙන්නේ පින්වතුනි බුදුරණන් වහන්සේට සහ බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට. අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියන හැකියාව අන්න ඒ කාරණාවත් එක්ක තමයි ශ්‍රාවකයෙකුට පැහැදිලි කරන්න පුළුවන්. ආනන්ද සේනගතයි පැහැදිලි කරනවා නිරුක්ති පද කෝවිදෝ කියන. නිරුක්තිය දෙන්න පුළුවන්කම. නැත්තම් මොකද වෙන්නේ? අනේ නැත්තම් සොක්කියත් දැක්මත් තහවුරු කරගෙන තවත් මොකද්දෝ ලෝකයකට යන්න යනවා. කළුව මාරපන් ගියා වගේ ඔතෙන්ද යන්න දෙන්න එපා. මේ කියලා දෙන ධර්මයේ කිසිදු අඩුවක් නැතුව මනාවම පින්වතුනි සවාකාද බව ඉස්මතු වෙලා තියෙනවා. අපි මේක මේ දෙයක් කරගෙන ලෝකයක් දෙයක් කරගෙන ධර්මයක් දෙයක් කරගෙන ධනමත් දෙයක් කරගෙන මෙන්න මේකේ රිංගගෙන ඒක ඒක කවරගෙන ගාගෙන ඒක තුල ඉඳගෙන මොකද්දෝ එකක් කරගෙන